මේ සැරේ පවත්වපු ශ්‍රී ලංකාවේ මේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා බිලියන 14කට අසන්න මුදලක් වියදම් වෙලා තිබෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් කෝටි 1400කට අසන්න මුදලක්. බලන්න දැන් මේක කොයිතරම් ලොකු වේදනාවක්ද කියලා. මේ ඇතුළත තියෙන රාජ්‍ය නායකයන් දිහා බලපුවම සමුළුවේ මුළු රාජ්‍ය නායකයන් සංඛ්‍යාව 54යි. මේ මුළු රාජ්‍ය නායක සංඛ්‍යාවෙන් සමුළුවට ඇවිල්ලා තිබෙන්නේ 21 දෙනයි රාජ්‍ය නායකයන්. දැන් ලංකාවට ආපු 21 දෙනා මේ මුළු වියදමෙන් බෙදුවොත් එක රාජ්‍ය නායකයෙක් සඳහා කරලා තියෙන වියදම අවම වශයෙන් රුපියල් කෝටි 70කට වඩා වැඩි. ඒක අපි කියන්නේ මේක වැරදි නම් හරි ගණන් කියන්නේ. මේක වැරදි නම් නාගරික විසකමක් කියලා පාර්ලිමේන්තුවේ වාර්තා කරන්න කාරණයෙන් කාරණේ කුමාරයාත් කොච්චර දියණක් කරේ. ඒ කියන්නේ ශාස් කුමාරයාට උපන් දිනේට කපපු කේක් ගෙඩිය ඉඳලා වියදම මේ රටේ ජනතාවට කියන්නේ. මොකද ශාස් කුමාරයාගේ කේක් ගෙඩිය වියදම ජනතාවගේ පරිපූර්ණයෙන් අය කරන්න බැහැනේ.